ඉන්න ස්වාමීන් වහන්සේ අපි දහම් පාසලේ අධ්‍යාපනය ලබන කාලයේදී සමත භාවනා વિશે ඉගෙනගත් සතර ධානයන් ගැන සඳහන් නොවන්නේ මේ භාවන වැඩසටහනදී සඳහන් නොවන්නේ ඇයිදයි තේරුම් කර දෙනෙමින් කෞරවපුරුක ඉල්ලා සිටිමු. අතර මේ සතර ධාන භාවනාව හරහා සමාධි විපස්සනාට යනවනම් ඒක ලේසියි. මම මේකට වෙන ප්‍රශ්නයක් අහනවා නම් මේ හතර ධ්‍යාන භාවනා කරන්න අවශ්‍ය කරන පැවිද්ද ගැන මේ අත්ව හිතන්නේ නැත්තේ මොකද කියලා දැනගන්න කැමතියි. ඒ ධ්‍යාන භාවන නම් පැවිදි වෙලා ඉන්න ඕන. ඉතින් අයි පැවිදි වෙන්නේ නැත්තේ. කට්ටිය පැවිදිලා આવොත් මම කියලා දෙනවා ධ්‍යාන ලබලා කරන්න ඇති. දැන් මේ කියලා දෙන්නේ භාගයට ගන්න කැමති කට්ටියට. තම ගෙදර දොරෙත් ඉඳන් රැයටත් කන්න ඕනේ. දරුවොත් එක්ක හොරදල් කරලා තුරුලි තියාන බුදියන්ටත් ඕනේ. භාවනා කරන්නත් ඕනේ. නිවන් දකින්නත් ඕනේ වෙච්චාම ඉතින් ඒකට ගැළපෙන ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. කවුරු හරි පැවිදි වෙලා ඉන්නවනම් ඒ සඳහාම අපකැප වෙනවනම් එහෙනම් ටිකක් දුරතින් ගමනක් ඇතයි. මොකද මේ මේ ධ්‍යාන භාවනා සඳහා තමයි මේ අරණ්‍ය සීනාසන, රුක්ක මූල සීනාසන ඉව තියෙන්නේ. ගිහියත්තන්ට ඒක බැරි ඇත ඉන්න ඇත්තෝ ඉන්නවා මම දැකලා තියෙනවා දන්නවා. ධ්‍යාන භාවනා කරන ගෙවල් දොරවල් ඉන්න ඇත්තොත් කටයුතු කරනවා. නමුත් ඒක නිකම් මේ පෙට්‍රෝල් ටික පීරිසයක තියාගන්න හදනවා. පීරිසෙ තිබ්බ ගමන් හුප්පියකට යනවා. පෙට්‍රෝල් වගේ තියෙන දේවල් තියලා මූඩියෙන් වහලා තියන්න. නැත්නම් ඒක <clears throat> වාෂ්පීකරණය වෙනවා. ඒ නිසා මේ සමත ධ්‍යාන නඩත්තු කරනවා කියන එක උපේ නඩත් වැඩි අමාරු සමාලයක්. විශේෂයෙන්ම ඒකටම අපකප්ප වෙච්ච නැති පරිසර, සප්පාය කරු නැති පරිසරයක එහෙම ධ්‍යාන ලැබලා නැති වුණොත් ඒ ධ්‍යානේ නැති වෙච්ච නිසාම වහකාලා මැරෙන්න ඉඩ තියෙනවා. කොච්චර බෙල්ල තියන්න ඉඩ තියෙනවා. ජීවිතේ නැති කරගන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම මේක ලැබලා නැති අනිදාස යනකොට නැති වෙනකොට මේ මොකද උනේ කියලා පුදුමාකාර ඉච්ඡා බංගත් එකට එනවා. මොකද ඒකේ ඒ තරම් බොහොම කාන්දන් ශක්තියක් තියෙන මේ කාන්තිමත් භාවයක් තියෙන ධ්‍යානෙ. කැඩලා ගියාට පස්සේ ආය නැති වෙනකොට තමන් පිළිබඳ තද ඉච්ඡා බංගත්වයකට එනවා. ඉතින් ඒ නිසාම උපයාගත්තට පස්සේ ඒක නොකැඩෙන්න හොඳට වශී කරගෙන යන්න මම කියන්නේ ඇත්තටම කියන්න බෑ කියලා කරත හැකි. නමුත් තාම පැවිදි වෙන්නවත් හිතාගත්තේ නැති ලෙල්ලලෙව කකා ඉන්න මේ જાතියට කොහොම කියලා දෙන්නද කියන එකයි. කවුද කැමති මේ ඔන්න ඕනේ ගිනි අගුරක් වෙච්චා කියලා පැවිදි වෙන්න? එක්කත් අත සඳ බලන්න වැරදිලා වත් මම එහෙම එනවනම් එහෙනම් ඉතින් ෆුල් ටයිම් දාලා අපිට මීට e කියලා දෙන්න පුළුවන් මෙහෙමයි මෙහෙම කියලා අපි දැන් කරන්න හදන්නේ ඒක නැති වුණත් මෙන්න මේ වටින් අත දාගෙන යන්න පුළුවන් කමක් තියෙන ඔය ඉන්න එකේ ඉඳගෙන තව පොඩ්ඩක් ඉස්සරහට යන් අදිස්ථාන ශක්තිය ඇති කරගමින් දරුවන් කරේ වස්තුව කරේ ඔය තියෙන ආසාව පොඩ පොඩ දුරුවන් වෙන්න ඇරලා gediye නිකන් දුඹුක් කරගෙන පිළිකුන් කරගෙන කඩලා දාන එකක් කරන්න හදා මේගොල්ලෝ කල්පනා කරන්නේ ඔය මොනවක් කරන්නේ ගිහිකම රැකගන්නේ කොහොමද කියලා තමයි ගිහිකම තමයි ඉස්සර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ඒ තාලෙට තමයි මේ බිස්නස් එක යන්නේ. ඒ ඕගොල්ලෝ ආයෝජනය කරන ක්‍රමයට තමයි බිස්නස් එක යන්නේ. ෆුල් සම්පූර්ණ ආයෝජනයට යනවා නම් අපිත් කැමතියි. ඒක නිසා ඒක බැරි දෙයක් නෙවෙයි. මේ මේ මේ ප්‍රශ්න වලට උත්තර කලින්ම දෙන්න ඕන නිසා පළවෙනි වාක්‍යය මොකේද මේ වැඩසටහන් කියන්නේ අපි මේ කරන්න හදන සතිය වඩණ්ඩයි සතිපට්ඨානයයි සතිය වැඩුවට පස්සේ කැමති නම් ධ්‍යාන මාර්ගය යන්න පුළුවන් කැමති නම් විපස්සනා මාර්ගය යන්න පුළුවන් ඒක කිසිසේත්ම බාධා කරලා නැහැ අපි කරන්නේ වැල යන හැටියට මැස්ස ගහලා දෙන්නයි සතිය වඩනකොට යන අතට තල්ලුව දීලා බලන්න අරකට ඵලයන් මේකට ඵලයන් කියලා හරවන්න යන්නේ හරවන්න ගියොත් අවුල් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අපි කරන්නේ සත්‍ය වඩන එක ඒ කරනකොට යන කෙනා ඒ සතිය සමාධියටත් උරු දෙනවා ප්‍රඥාවටත් උරු දෙනවා. කොයි එකටද කියන එක අපිට කල්ලාතෝ කියන්න බෑ.